ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනේදී සාකච්ඡා කොට අවසන් කළේ කර්මය පිළිබඳව. එය අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද දවසේ අපි බලාපොරොත්තු වන්නේ ඉන් අනුතුරු අපිට සාකච්ඡා කරන්න තියෙන මේ මරණෝත්පත්ති සතර පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේම මේකට චුතිපටිසන්ධි ක්‍රමය කියලත් කියනවා. ඉතින් මූලික වශයෙන්ම එක ජීවිතයක් ආරම්භ වීම පිළිබඳව සිහිපත් කරනකොට එතන ජීවිතයක මූලාරම්භයේ හැටියට එතන ජීවිතයක මූලාරම්භයේ හැටියට කියලා පැනෙව්වේ මේ සත්වයාගේ පළමු හට ගැනීමක් පිළිබඳව නෙවෙයි එක භවයක මූලික පසුබිම බවට පත් වෙන්නේ ප්‍රතිසන්දි සිතේ පහළ වීම. ඒතරේ ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරමින් තමයි මේ භවයේ පළමු සිත පහළ වෙන්නේ. එතන් පටන් ඒ චිත්ත පරම්පරාවේ අවසාන සිතවන චුතිසිත්තෙන් අවසානයට ලක්වන මේ ජීවිතය මූලික වශයෙන්ම අපි එක ජීවිතයක් කියලා හඳුන්වනවා. එතර මේ පංචවෝකාර භවයන් තුල ඒ ප්‍රතිසන්දි ලබා දුන්න ජීවිතය විනාශයටපත් වෙන නැත්නම් මරණයට පත්වන මූලික காரணා හතරක් පෙන්වා දීලා තියෙනවා. ඒ காரணා හතර තමයි අපි මරණෝත්පත්ති සතර වශයෙන් හඳුන්වන්නේ. ඒතර කෙනෙකුගේ ජීවිතය අවසන් වී හැකි ආකාර හතරක් මේ තුලින් පෙන්වා දෙනවා. ඒ කියන්නේ දැන් අපේ ජීවිතය අවසන් වෙන්න මේ ජීවිතේ නිරුද්ධ වෙන්න ආකාර හතරකින් පුළුවන්. ඒ කියන්නේ දැන් එතන ආකාර හතරක් කියලා පෙන්වන්නේ දැන් කම්මක්ඛය ඊළඟට ඒ කියන්නේ කම්මක්ඛය කියලා එතන පෙන්වා දුන්නේ අපි ප්‍රතිසන්දිය ලැබූ කර්මය අවසන් වීමෙන් මරණයටපත් වෙනවා. ඊළඟට ආයුක්ඛය වශයෙන් පෙන්වුවේ ඒ ආයුෂ් ප්‍රමාණය අවසන් වීමෙන් මරණයටපත් වෙනවා. ඊළඟට උභයක්ඛය වශයෙන් මේ ආයුෂයත් කර්මයත් කියන දෙකම අවසන් වීමෙන් මරණයටපත් වෙනවා. ඊළඟට උපච්ඡේදක කියන්නේ ආවුෂයත් කර්මයත් ඉතිරිව තිබීදී වෙනත් හේතුවක් උපනිශ්‍රේ වීමෙන් ජීවිතය කෙලවර වෙනවා. ඉතින් මේ ආකාර හතර විද්‍යමාන වෙන්නේ මේ manuss ලෝකය ඒ වගේම සතර අපායේ තුලත් අටමහා නිරක නරය ඒ හැරුණකොට ඊළඟට දැන් බුහුමාටු දෙවියන් කියන මේ අය අතරේ තමයි මේ ආකාර හතරම विද්‍යමාන වෙන්නේ. එතකොට කියනවා දැන් උපච්ඡේදක මරණය කියනවා මේ අටමහා නිරේ ප්‍රතිසන්දිය ලැබූ සත්වයන්ට උපච්ඡේදක මරණයක් සිදු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තෞතිසාවයේ පටන් ඉදිරියට තියෙන ලෝකවල ජීවත් වෙන සත්වයන්ටත් උපච්ඡේදක මරණයක් සිදු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කවරක් නිසාද කියන එක අපි මේ කාරණා විග්‍රහ කිරීම තුළින් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් දැන් දැන් මේ ජීවිතය පිළිබඳව අපි සිහිපත් කරනකොට හැම සත්වයේගේම ජීවිතයේ ආරම්භයේ හැටියට මේ භවයේ අපි පෙන්වා දෙන්නේ పూర్ව භවයෙන් මේ මරණාසන්න චිත්ත වීතීන්ට අරුමුණු වෙච්ච ඒ අරමුණට අනුරූපීව ඒ සුදුසු භවයක් තුල ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරමින් ඒ සිතේ පහළවීම අපේ ඒ ජීවිතයේ ආරම්භය හැටියට අලුත් භවයක් හැටියට පෙන්වා දෙනවා. එතකොට හැම කෙනෙකුගේම මේ ජීවිතය මේ ආකාර හතරෙන් එකක් යටතේ අවසන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මුලින්ම අපි පෙන්නුවේ කර්මක්ඛය නැත්නම් කම්මක්ඛය කියලා කියනවා. දැන් එතන කර්මක්ෂය කියලා කිව්වේ දැන් අපි හැම කෙනෙක්ම ප්‍රතිසන්දිය ලබන්නේ කර්මයක් උපනිශ්‍රය කරගෙන. කියන්නේ ඕනෑම සත්වයක් යම් භවයක් තුල ප්‍රතිසන්දියක් ලබනවා නම් ඒ ප්‍රතිසන්දිය ලබන්නේම කර්මයක් උපනිශ්‍රය කරගෙනමයි. ඒ කර්මය අපි හැඳුන්වන්නේ ජනක කර්මය කියලා. ඒ කියන්නේ යම්කිසි භවයක උපතක් ලබා දීම සිදු කරන කර්මය හැටියට. එතකොට ඒ කර්මය පහළ වෙන්නේ දැන් ඒ විඥානය පහළ වෙන්නේ කර්මයක් උපනිශ්‍රය කරගෙන. ඒතර මෙතන කර්මය සිත කියලා කියනකොට දැන් අපි තේරුම් ගන්නට උත්සාහයක් දරන්නට ඕන අපි పూర్ව භවයේ මරණාසන්න මොහොතේදී ඒ పూర్ව භවයේ අවසන් කිරීම වශයෙන් පහළ වෙන්නේ චුතිසිත. කියන්නේ දැන් මරණාසන්න චිත්ත වීතියේ අවසාන සිත තමයි චුති කෘත්‍ය කරමින් ඒ සිත පහළ වෙන්නේ. එතකොට ඒ චුති කෘත්‍ය කරමින් ඒ සිත් පරපුර ඒ භවයෙන් නිරුද්ධ වෙන්න හේතු වෙන්නේ දැන් මරණ අපි ඉගෙනගෙන තියෙනවා අපේ సంతානය තුල සිත් පහළ වෙනකොට ඒ වගේම අපි යම් භවයක ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දිය ලබන්නේම දැන් රූප කලාප තුනක් සමගින්ම කියන්නේ ප්‍රතිසන්දි සිතත් එක්කම දැන් කාය දසක භාව දසක වත්තු දසක කියන මේ රූප කලාප තුන පහළ වෙනවා. එතන මේ දස කලාප කලාප වශයෙන් කියනවා නම් කලාප 30ක්. එතකොට දැන් හෘදේ වස්තුව නැත්නම් අපි මේක වස්තු රූපය කියලා කියනවා. දැන් සිතට නිස්සරේ වෙන්නේ හදේ වස්තුව. කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකයන් තුල වගේ නම් දැන් අපගේ චිත්ත સંධානය නැත්නම් මේ සිත් පරපුර පවතින්නේ වස්තු රූපය ඇසුරු කරගෙන. ඒ වස්තු රූපය තමයි උපනිශ්‍රේ වෙන්නේ සිත හට ගන්න. සිත එක දිගටම නිරුද්ධ වෙන්නේ නැතිව අපේ මේ ජීවිතය ආරක්ෂා කරමින් පවතින්නට උපනිශ්‍රේ වෙන්නේ මේ වස්තු රූපය. ඒතර යම් වෙලාවක දැන් ප්‍රතිසන්දී සිතත් සමගින්ම මේ වස්තු රූපය පහළ වෙනකොට ඒතර මේ මේක කර්මජ රූපයක්. ඒ නිසාම මේ රූප මේ කර්මජ රූපයට උපනිශ්‍රය වෙන්නේ ප්‍රතිසන්දී ලැබූ කර්මයෙන් තමයි මේක බලපවත්වන්නේ. ඒ නිසා ඒ කර්මයේ ශක්තිය තියෙන කම්ම මේ හෘදේ වස්තු රූපයත් නිරුද්ධ වෙන්නේ නැතිව, ඒ කියන්නේ ඒකාන්ත විදිහට දිගින් දිගටම එක රූපයක් හැටියට පවතිනවා නෙවෙයි. මේක හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා දැන් රූපයේ කාවුස් ප්‍රමාණය චිත්තක්ෂණ 17ක් කියලා. ඒතර චිත්තක්ෂණ 17ක් ගත වෙනකොට මේ හදේ වස්තු රූපයත් නිරුද්ධ වෙනවා. හැබැයි අර කර්ම ශක්තියේ තියෙන බලය හේතු කොටගෙන මේක ඒකෙන් උපනිශ්‍රය ලැබ නැවතත් ඒ හෘදේ වස්තුව හට ගන්නවා. ඉතින් ඒ ඔස්සේ තමයි මේ සිත් පරපුරය උපනිශ්‍රය කරගෙන පවතින්නේ. ඉතින් දැන් අපේ ජීවිතේ නිරුද්ධ වෙන්න ආසන්න වෙනකොට මේ හෘදේ වස්තු රූපේ දුර්වල වෙනවා. ඒ හදේ වස්තු රූපේ දුර්වල වෙනකොට දැන් මරණාසන්න චිත්ත වීතිය පහළ වෙන්නේ චිත්තක්ෂණ 17ක් තියෙද්දී මේ රූප කලාප ඉපදීම කියන කර්මජ රූප හට ගැනීම නතර වෙනවා. එතකොට දැන් කර්මජ රූප හට ගැනීම නතර වෙනකොට දැන් අර චිත්තක්ෂණ 17කට කලින් හටගත්ත වස්තු රූපේ තමයි දැන් පවතින්නේ. ඒතර දැනට සිත් පරපුර පවතින්නේ මේ දුර්වල හදේ වස්තුව ඇසුරු කරගෙන. ඒ නිසාම තමයි මරණාසන්න චිත්ත වීතියක් තුල ජවන්සිත හතක් ලැබෙන්නේ නැහැ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා දැන් චක්කු විඤ්ඤානාදී මේ අපිට පහළ වෙන අනිකුත් අවස්ථාවන් තුල ජවන්සිත හතක්ම පහළ වෙනවා කියලා. නමුත් මරණාසන්න මොහොතේදී පහළ වෙන්නේ ජවන්සිත පහක් පමණයි. ඒකට හේතුව මේ වස්තු රූපයේ තියෙන දුර්වල ස්වභාවය. ඉතින් ඒ නිසා දැන් චිත්තක්ෂණ 17ක් ගෙවිලා යනකොට කියන මරණාසන්න චිත්ත වීතිය පහළ වෙලා මේ චිත්තක්ෂණ 17 ගෙවෙනකොට මේ අර චිත්තක්ෂණ 17කට කලින් පහළ වෙච්ච හදේවත්තු රූපයත් නිරුද්ධ වෙනවා. ඒතරේ කර්මය ඒ මොහොතේදී අවසන් වීමක් සිදු වෙනවා, ක්ෂය වීමක් සිදු වෙනවා. ඒ නිසා නැවත ඒ හෘදේ වස්තු රූපය හටගන්නෙත් නැහැ. ඒ හෘදේ වස්තු රූපය හට නොගන්නා නිසා මේ සිත් පරපුරට නැවතත් ඒ තුල පහළ වීමේ හැකියාවක් නැති නිසා එතනින් චුති කෘත්‍ය සිදු කරමින් සිත් හට ගැනීම නවතිනවා. අන්නේ සිත් හට ගැනීම නවතින එක තමයි අපි කියන්නේ සත්වයා මරුණා කියලා කියන්නේ. ඒ කියන්නේ අර නිස්රේ වෙන හෘද වස්තු රූපය නිරුද්ධ වෙනවා. ඉතින් ඒ මොහොතේම එතකොට ඒ මොහොත වෙනකොටත් දැන් මරණාසන්න චිත්ත වීතියට අරමුණු වැටහෙනවා. ඒක අපි ඉදිරියේදී විස්තර කරනවා. කියන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් උපනිස්රේ වෙනවා. ඒ ඔස්සේ තමයි ඒ කර්මයට අනුරූපීව ඊළඟ භවයේ පළමු සිත හැටියට ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරමින් ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි සිත පහළ වුණාට පස්සේ ප්‍රතිසන්දි කෘත්‍ය අවසන් වෙලා මේ කාම ලෝකවල කියන්නේ මේ මිනිස්යාදී ලෝකවල ඉපදුණු සත්වයාට භවාංගසිත 15ක් හෝ 16ක් පහළ වෙනවා. ඒ භවාංගසිත 15ක් හෝ 16ක් පහළ වීමෙන් අනතුරුව ඉන් අනුතුරුව පහළ වෙනවා ලෝභ මූලික සිතක්. ඒ භවයට ඇලුම් කිරීම වශයෙන්. ඒකට කියන භව නිකාන්තික ලෝභ ජවනය කියලා කියනවා. කියන්නේ මේ භවයට ඇලුම් කරමින් තමයි මේ ලෝභ සහගත සිත් පරපුර හටගන්නේ. ඉතින් ඉන් අනුතුරුව නැවතත් අර ප්‍රතිසන්දි සිතෙන් ගත්ත අරමුණට අනුරූපීව අනිකුත් සිත් පහළ නොවන හැම අවස්ථාවක් තුළම මේ භවය පවත්වා ගනිමින් භවාංග සිත් පරපුර දිගින් දිගටම හටගෙන නිරුද්ධ වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහට පවතින ඒ භවාංග සිත් පරපුර මේ කර්මයාගේ කියන්නේ ප්‍රතිසන්දිය ලබන්නට උපනිශ්‍රේ වෙච්ච කර්මයේ ශක්තිය අවසන් වුණාම ඒ සිදුවන මරණය තමයි අපි හඳුන්වන්නේ කර්මක්ෂය මරණය කියලා. එතකොට ඒක එකිනෙකාට ඒ ප්‍රතිසන්දිය ලැබූ කර්මය අනුව තමයි තීරණය වෙන්නේ. කියන්නේ දැන් බලවත් කර්මයකින් උත්පත්තියක් ලැබපු කෙනාට පුළුවන්කමක් ලැබෙනවා බොහෝ කාලයක් ජීවත් වෙන්න. ඒතර දුර්වල කර්මයකින් ප්‍රතිසන්දිය ලැබූ කෙනාට ජීවත් වෙන්න සමහර විට ඒ ලෝකයට අයිති ආයුෂ් ප්‍රමාණය ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කර්මය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ අනුව මේ කර්මය අවසන් වීමෙන්, ක්ෂය වීමෙන් සිදුවන මරණය තමයි මේ කර්මක්ෂය මරණය කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා මේ ආයුක්කය මරණය කියලා. ඒතර ආයුක්කය මරණය කියලා හඳුන්වන්නේත් දැන් ඒ ඒ සත්ව භූමීන් වලට નિયમિત ආයුෂ් ප්‍රමාණයක් තියෙනවා. ඒක දැන් මනුෂ්‍ය ලෝකේ සත්වයින්ට නියත නැහැ මෙපමණ කාලයක් තියෙනවා කියලා ආයුෂ් ප්‍රමාණය. දැන් සාමාන්‍ය පිළිගැනීම බුද්ධ කාලයට අනුව නම් කිව්වේ අවුරුදු 100ක් හෝ 120ක්. එතකොට ඒ කාල පරාසය. එතකොට බලවත් කර්මයකින් අපි හිතමු අවුරුදු ඒ කියන දහසක් ජීවත් වෙන්න සමත් කර්මයකින් මනුස්ස ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලැබුවා කියලා. නමුත් එසේ ප්‍රතිසන්දිය ලැබුවත් මේ ඒ භවයට අදාළ ආයුෂ් ප්‍රමාණය තියෙන අවුරුදු 100ක් නම් කර්මය කොතෙක් බලවත් වුණත් එයාට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කාලයට ඒ භවයට අදාළ ආවුෂයට අනුරූපීව ඒ ජීවිතය බිඳිල යනවා. ඒක පැහැදිලිව පෙන්වා දෙනවා දැන් සියලු බුදුවරුන් මෞකස තුල ප්‍රතිසන්දි ලබන්නේ කියන දැන් මෛත්‍රී පූර්ව භාග සෝමනස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිතකින් තමයි හැම බෝධිසත්වයකම බුදුනාත්ම භාවයේදී මෞකස තුල ප්‍රතිසන්දිය ලබන්නේ. එසේ ප්‍රතිසන්දිය ලැබූ හැම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකටම ආවුෂ තියෙනවා කියලා කියනවා අසංකේයයක් ආවුෂ තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ කෙනාගේ එක පෙන්වා දෙන්නේ සබ්බේපි බෝධිසත්තා කියන්නේ මෙත්තා පුබ්බා භාගේන සෝමනස් සහගත ඥාන සම්පයුක්ත සංකාරික චitteන මාතු කුච්චිස්මින් පටිසන්දින් ගන්න හිංසු තේන ගහිතාය අසංකේය මායුකා එතකොට මේ හැම බුදුවරුන්ටම ආයුෂ් ප්‍රමාණය අවුරුදු අසංකේයයක් තියෙනවා කියලා කියනවා. නමුත් කිසිම බුදු කෙනෙක්ට අවුරුදු අසංකේයයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා. හේතුව තමයි ඒ කාලය වෙනකොට මිනිසුන්ගේ ආයුෂ් ප්‍රමාණයට අනුරූපීව එය බිඳිලා යන නිසා. ඉතින් ඒ නිසා එසේ ඒ ආයුෂ් ප්‍රමාණය අවසන් වීමෙන් සිදුවන මරණයට අපි කියනවා ආයුක්ඛය මරණය කියලා. ඒකට අපි කාල මරණය කියලාත් කියනවා. කියන්නේ નિયમિત කාලේ අවසන් වීමෙන් සිදුවන මරණය. ඊළඟට තියෙන උභයක්ඛය මරණය. ඒ උභයක්ඛය මරණය කියලා කියන්නේ කෙනෙකුගේ ප්‍රතිසන්දිය ලැබූ සිතේ නැත්නම් ඒ කුසල් සිතේ පවත්නා කර්ම ශක්තියත් ඒ භවයට ආйти ආයුෂ් ප්‍රමාණයත් කියන දෙකම එකට අවසන් වීමෙන් සිදුවන මරණය තමයි උභයක්ඛය මරණය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් එහෙම අවස්ථාවක් කෙනෙකුට ඇති වෙනවා නම් ඒක බොහොම දුර්ලභව තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ආවුෂයත් කර්මයක් දෙකම එකවර ගෙවෙනවා කියන එක දුර්ලභ අවස්ථාවක්. ඉතින් යමෙක්ගේ මරණය ඒ ආකාරයෙන් සිදු වෙන්නත් පුළුවන් ආවුෂයයි කර්මයයි දෙකම එකම මොහොතක අවසන් වීම තුල. ඊළඟට උපච්ඡේදක. ඒ උපච්ඡේදක මරණය කියලා කියන්නේ දැන් ආවුෂයත් කර්මයත් දෙකම ඉතිරිව තිබියදී වෙනත් බලවත් හේතුවක් උපනිශ්‍රේ වෙලා ඒ කර්මයක් උපනිශ්‍රේ වෙලා ජීවිතය විනාශ වීම තමයි හඳුන්වන්නේ උපච්ඡේදක මරණය හැටියට. එතන උපච්ඡේදක හැටියට ඉදිරිපත් වෙන්නේ දැන් අපේ කර්මයන් විපාක දෙනකොට ඉගෙනගෙන තියෙනවා අපිට කර්ම විපාක දෙන ආකාර තුනක් පිළිබඳව. ඒ කියන්නේ ditta ධම්ම වේදනීය වශයෙන්, උපපජ්ජ වේදනීය වශයෙන් සහ අපරාපරිය වේදනීය වශයෙන්. එතකොට දැන් උපච්ඡේදක මරණය සිදු වෙන්න මේ අපරාපරිය වේදනීය කර්මයක් උපනිශ්‍රයක් ලැබෙනවා ඒ කර්මයකින්. ඒ කියන්නේ දැන් කෙනෙකුගේ ජීවිතය තුල ආශයත් කර්මයක් දෙකම බලවත්ව තිබියදී ඒ කෙනා අපි හිතමු පාප මිත්‍ර ආශ්‍රයක් ලැබගෙන හෝ නැත්නම් වෙනත් හේතුවක් නිසා වෙනත් සත්ව ඝාතනයක් නැත්නම් මනුෂ්‍ය ඝාතනයක් සිදු කරනවා. එතකොට මේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම තුළ එකිනා බලවත් අකුසල කර්මයක් රැස් කර ගන්නවා. ඒතර අපි ඉගෙනගෙන තියෙනවා මේ හැම කර්මයකම පහළ වෙනවන ජවන් සිත් පෙළක්. ඒ ජවන් සිත් පෙළේ පළවෙනි ජවන් සිත විපාක දෙනවා ditta ධම්ම වේදිනිය වශයෙන්. හත්වෙනි ජවන් සිත විපාක දෙනවා උපපජ්ජේ උපපජ්ජ වේදිනිය වශයෙන්. ඉතිරි ජවන් සිත් පහ තමයි අපරාපරේ වේදිනිය වශයෙන් විපාක දෙන්නේ. ඒතර මේ කෙනා මේ සිදු කළ බලවත් අකුසල කර්මයේ තියෙනවනි ditta ධම්ම වේදනීය විපාක දාන ශක්තියක්. එතකොට මේ ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්නට ඉදිරිපත් වෙන කර්ම ශක්තිය උපනිශ්‍රය කරගෙන මේ කෙනා මීට පූර්ව භවෙත් මනුස්ස ඝාතනයක් කරලා තිබුණා නම් ඒක අපරාපරිය වේදනීය වශයෙන් එතනට ගෙන්වා ගන්න මේ ditta ධම්ම වේදනීය වශයෙන් මේ කරපු මනුෂ්‍ය ඝාතන අකුසල කර්මයේ විපාකයෙන් උපනිශ්‍රයක් ලැබෙනවා. අන්න ඒකේ උපනිශ්‍රයක් ලැබීම තුළ අන්න ඒ කෙනාට මේ භවය අවසන් වෙන්න පුළුවන්. ඊළඟට කියනවා දැන් ඒ මේ උපච්ඡේදක මරණයක් සිදු වෙන්න තව වෙනත් හේතුත් බලපානවා. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් අපි හිතමු අපිරිසිදුව ජීවත් වෙනවා නම් කෙනෙකුට ලෙඩක් හැදුනහම බෙහෙත් අරගෙන ඒක සුවපත් කරන්න උත්සාහයක් දරන්නේ නැත්නම් අන්න එතෙන්ටත් මේ උපපජ්ජ වේදනීය නැත්නම් අපරාපරිය වේදනීය කර්මයක් එකතු වෙලා උපච්ඡේදක මරණයක් දක්වා මේක ජීවිතය අවසන් කරන්නට උපනිශ්‍රයක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කෙනෙක් අපි හිතමු වෙනත් කෙනෙක් නිසා හෝ නැත්නම් තමන් විසින්ම හෝ ආයුධයකින් පහර දීගෙන එහෙම නැත්නම් වසපාණය කරලා එක්කෝ විස සහගත දෙයක් ශරීරගත කරලා එහෙම නැත්නම් වෙන කෙනෙක් විසින් පිහියකින් යනලා හෝ යම් කෙසේ තුවාලයක් සිදු වුනහම ඒ මොහොතේ සිදුවෙන්නේ මහා භූත හතර කිපෙනවා. ඒ කිපීම නිසා තමයි අපි කියන්නේ මේ ලෙඩ වුණා කියලා කියන්නේ. ඒතර මේ මහා භූතයන්ගේ කිපීම හේතු කොටගෙන මේ හෘදය වස්තු රූපයත් දුර්වල වෙනවා. මේ හෘදය වස්තු රූපය දුර්වල වෙනකොට මේ දුර්වල වෙච්ච හෘදය වස්තු රූපයට අන්න මෙතනට තමන් පූර්ව භවයන් තුල අකුසල කර්ම කරලා තිබුණා නම් ඒ අකුසල කර්මත් මෙතනට මේ පච්ඡේද කර්ම හැටියට එළමිලා ඒ ජීවිතේ විනාශ කරන්න උපනිශ්‍රයක් ලැබෙන්න පුළුවන්. ඉතින් සමහර විට තමන් මේ ජීවිතේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළත් තමන් ප්‍රතිසන්දිය ලැබූ කර්මය ආවුෂය ප්‍රබලව බලවත් නම් ඒ වගේම තමන්ට උපපජ්ජ වේදනීය නැත්නම් අපි ඉගෙනගෙන තියෙන අපේ භවයක් තුල ප්‍රතිසන්දිය ලැබුවාම අපිට කර්ම නොඑක ආකාරයන්ගෙන් උපනිශ්‍රයක් ලැබෙනවා කියලා උපස්තම්භක වශයෙන්. ඒතර මේ උපස්තම්භක වශයෙන් ප්‍රබල කුසල ධර්මයන්ම විපාකත්වයේ පිණිස පැමිණෙනවා නම් අන්න ඒ මොහොතේදී අර මේ භවයේ කරපු මනුස්ස ඝාතන අකුසල කර්මයට අපරාපරිය වේදනීය වශයෙන් කරපු අකුසල කර්මයක් ගෙන දෙන්න සමත්කමක් දක්වන්නේ නැහැ. මොකද මෙයාගේ කර්මයක් බලවත්, ආවශ්‍යයක් බලවත් ඊළඟට මෙයාට විපාක දෙන්නට එළමෙන උපස්තම්භකාදී වශයෙන් විපාක දෙන්නට එන කර්මත් බලවත් නම් අර කරපු කර්මය ගෙනත් දෙන්න සමත්කමක් දක්වන්නේ නැහැ. ඒ කෙසේ හෝ දැන් අර කියපු විදිහට උපච්ඡේදක කර්මය සිදු වෙන්න පුළුවන් මේ අවශ්‍යත් කර්මයක් දෙකම තිබියදී වෙනත් බලවත් හේතුවක් උපනිස්සරය කරගෙන. ඒක දක්වන්නේ උපමා වශයෙන් අර පහන් වැටි එකට උපමා කරනවා. ඒ කියන්නේ දැන් දැන් පහනක් නිවෙන ආකාර හතරකට මේක උපමා කරනවා. කියන්නේ පහනේ තෙල් අවසන් වීමෙනුත් නිවෙන්න පුළුවන්. ඊළඟට ඒ පහන් තිරය අවසන් වීමෙන් නිවෙන්න පුළුවන්. ඊට පස්සේ ওই දෙකම එකවර අවසන් වෙලත් නිවෙන්න පුළුවන්. නැත්නම් වෙනත් මේ විශාල හුණගක් ඇවිල්ලා එහෙමත් නිවෙන්න පුළුවන්. එතකොට දැන් තෙල් ඉවර වෙලා පහන නිවි යනවා වගේ කියනවා කර්මය ඡේ වීමෙන් මේ ජීවිතයත් අවසන් වෙනවා. ඊළඟට පහන් තිරය අවසන් වීමෙන් පහන නිවෙනවා වගේ ආ ඒ කියන්නේ ආවුෂය අවසන් වීමෙනුත් මේ මරණය සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ අර තෙල් තීර දෙකම අවසන් වීමෙන් පහන නිවෙනවා වගේ මේ කර්මයයි ආවුෂයයි දෙකම එකවර අවසන් වීමෙන් මරණය සිදු වෙන්න පුළුවන්. ඊළඟට සුළඟින් පහනක් නිවෙනවා වගේ ආවුෂ කර්ම දෙකම බලවත්ව තිබීදී වෙනත් අපරාපරිවේදනීය කර්මයකින් උපනිශ්‍රයක් ලැබිලා මේ ජීවිතය විනාශ වෙන්නත් පුළුවන්. ඉතින් ඔය ආකාර හතර තමයි මරණෝත්පත්ති හතර කියලා දක්වන්නේ. දැන් කෙනෙකුගේ ජීවිතයේ දැන් වැදගත්ම අවස්ථාවක් තමයි මේ මරණයටපත් වෙන අවස්ථාව කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය ලෝකයේ තුල අපේ ජීවිතයේ වැදගත්ම දේ හැටියට අපි සලකන්නේ උපන් දිනයනේ. කියන්නේ මේ ඉපදුන දවස තමයි අපි කියන්නේ වැදගත්ම මේ දිනය නැත්නම් අවස්ථාව හැටියට හඳුන්වන්නේ. ඒකත් වැදගත් හේතුව තමයි තිරිසන් ආදී දුගති භවයක් තුල ප්‍රතිසන්දිය ලබන්නේ නැතිව මේ වගේ මනුස්ස ලෝකයක් තුලම ප්‍රතිසන්දිය ලැබූ නිසා ඒකත් වැදගත්. නමුත් අපි දැනට අපිට කිසි ගැටලුවක් නැහැ. අපි සුගති භවයක ප්‍රතිසන්දිය ලබා තිබෙන නිසා. එහෙනම් මරණාසන්න අවස්ථාව වැදගත් කියලා කියන්නේ අන්න එතනදි තමයි තීරණය වෙන්නේ Tamanගේ ඊළඟ භවය කවර ආකාරයකින්ද තීරණය වෙන්නේ කියලා. ඒතර මෙතන වැදගත් කියලා කියන්නේ මේක සමහර විට කල්ප ගානක අවස්ථාවක් මේ ලැබෙන්නේ. ඒ කියන්නේ අපි අකුසලයක් අරමුණු වුණොත් ගිහිල්ලා දුගතියට ගියොත් එහෙම ඒතර දුගති ලෝකයේ තුල අපිට කල්ප ගණනක් සැරිසරන්න වෙනවා. ඒ වගේම සුවපත් වූ භවයක් තුල ඉපදුනොත් ඒත් අපිට බොහෝ කාලයක් ඒ ලෝකවල සැරිසරන්න වෙනවා. ඒතර මෙතන තීරණය කරන්න අපිට අයිතියක් නැහැ. අපිට පුළුවන්කමක් නැහැ. දැන් කෙනෙක් මරණාසන්න මොහොත එළඹෙනකොට ඒ කෙනා කවර හදිසි අවස්ථාවක මිය පරලොව ගියත් නිමිති තුනෙන් එකක්වත් වැටහෙන්නේ නැතිව මිය පරලොව යන්නේ නැහැ කියලා කියනවා. කියන්නේ කො කර්මයක් වැටහෙනවා එහෙම නැත්නම් කර්ම නිමිත්තක් වැටහෙනවා නැත්නම් ගති නිමිත්තක් වැටහෙනවා මේ තුනක්ම එකවර වැටහෙන්නේ නැහැ ඒකෙන් එකක් තමයි වැටහෙන්නේ ඒකෙන් මේ කාමවචර ලෝකයන් තුල ජීවත් වෙන සත්වයින්ට මේ තුනෙන් එකක් අරමුණු වෙන්න පුළුවන් එක්කෝ කර්මයක් අරමුණු වෙන්න පුළුවන් නැත්නම් කර්ම නිමිත්තක් එහෙම නැත්නම් ගති නිමිති අරමුණු වෙන්න පුළුවන් හැබැයි රූපවචර අරූපවචර ලෝකයන් තුල ප්‍රතිසන්දීන් ලබන සත්වයින්ට අරමුණු වෙන්නේ මේ කර්ම නිමිත්ත. ඒ කියන්නේ ඒ ඇත්තෝ ධ්‍යානුපදවා ගන්නට පාදක වෙච්ච ප්‍රඥප්ති අරමුණක් තියෙනවා. කියන්නේ ධ්‍යාන අරමුණක් තියෙනවා. ඒ ප්‍රඥප්ති අරමුණ මනෝද්වාරයට වැටෙනවා කර්ම නිමිත්තක් හැටියට. අන්න ඊට අනුරූපීව තමයි ඒ ඒ බ්‍රහ්ම ලෝකයන් තුල ප්‍රතිසන්දීන් ලබන්නේ. ඒතර මේ කාමවචර ලෝකයක් තුල හිඳිමින් චුතිය නැත්තම් චුත වෙන සත්වයාට, කියන්නේ කාමවචර ලෝකයකම උපදින සත්වයින්ට මේ කර්මය, කර්ම නිමිති, ගති නිමිති කියන තුනෙන් ඕන එකක් වැටහෙන්න පුළුවන්. එතන කර්මයේ වැටහෙන්නේ මනෝද්වාරයටම පමණයි. කියන්නේ ඒක සිතටයි වැටහෙන්නේ. එතන කර්මය කියලා කිව්වේ අපි සිදු කරගත්ත කුසල් අකුසල් ධර්ම. ඒවා වැටහෙන්නේ මනෝද්වාරයටම සිතටමයි වැටහෙන්නේ. ඒක සමහර විට Tamanට සිහින පෙනෙනවා වගේ වැටහෙන්නත් පුළුවන්. ඉතින් ඊට අනුරූපීව තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ කියන්නේ Taman ධර්ම ශ්‍රවණය කළා නම් එක්ක සිල් සමාදන් වුණා. ඊට පස්සේ වෙනත් නොයෙකුත් දන් දුන්නා, භාවනා කළා, තවත් බොහෝ කුසල් කළා නම් මෙන්න මේ එක කුසල කර්මයක් මේ සිතක් වැටෙන්න පුළුවන් මනෝද්වාරයට. අන්න ඒ අනුව සුගති භවයක් තුල ප්‍රතිසන්දියෙන් ලබනවා. දැන් කෙනෙකුට කර්ම නිමිති වැටහෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කර්ම නිමිති නම් ෂඩ්වාරයටම වැටහෙනවා. ෂඩ්වාරයටම වැටහෙනවා කියවේ මේ චක්කු ద్వාරයටත් සෝත, ගාන, ජීවවා, කාය, මනෝ කියන මේ ద్వාර හයටම නිමිති වැටහෙනවා. මෙතන නිමිති කියලා කිව්වේ දැන් තමන් යම් කෙසේ දානයක් පූජා කළා නම් අන්නේ දානයක් පූජා කරන වෙලාවේ තිබුණු දාන වස්තු එහෙම නැත්නම් වැඩපු ස්වාමීන් වහන්සේලා තමන් දානේ පූජා කරන ආකාරයන් මෙන්න මේව තමයි නිමිති වශයෙන් වැටෙන්නේ. ඒතර ඒවට කියන කර්ම නිමිති කියලා. එතකොට අකුසල කර්මයක් කළා නම් සතෙක් මැරුවා නම් හොරකමක් කරා නම් ඒ මරපු සතා මතක් වෙන්න පුළුවන්. තමන් ඒ සතාට පහර දුන්න ආකාරය වැටෙන්න පුළුවන්. ඒවා චක්කු ප්‍රසාදයට වැටෙන්නේ. නිමිත්තක් වශයෙන්. ඒ කියන්නේ දැන් ඒක අතීත වශයෙන් වැටහෙනවා නම් මනෝද්වාරයට වැටෙන්නේ. පච්චුප්පන්න ආරම්මණයක් වශයෙන් නම් වැටහෙන්නේ මේ චක්කවාදී ద్వාරයන්ට. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ සතෙක් මරලා තිබුණා කියමුකෝ මොකක් හරි ආයුධයකින් පහර දෙහිලා. ඒතර අපි මරණාසන්න මොහොතේදී අපි මැරෙන ස්ථානයේ ආයුධයක් තියෙනවා. දැන් මේක චක්කු ප්‍රසාදයට අරමුණු වෙනකොට Tamanට අර සතා මතක් වෙන්න පුළුවන්. ඒතර ඒ සතා මරපු ආකාරය අන්න ඒ නිමිති වැටෙනවා එතකොට චක්කු ප්‍රසාදයට. ඒතර අර මෙතනින් අරමුණක් උපනිශ්‍රේ කරගෙන තමයි ඒක වැටහෙන්නේ. ඉතින් දැන් තවත් අවස්ථාවන් තුල දැන් අපිට නොපෙනෙන දේවල් මේ මරණාසන්න මොහොතේ ඉන්න අයට නිමිති වශයෙන් වැටහෙනවා. සමහරලාට ගති නිමිතිත් වැටහෙනවා. ඒ ගති නිමිතිත් මේ ద్వාර 6ටම වැටෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් ගති නිමිති කියලා කියන්නේ තමන් උපදින්න තියෙන තැන පිළිබඳව නිමිති Tamanට පේනවා. දැන් නිර්යාදී තැනක ප්‍රතිසන්දිය ලබනවා නම් මේ ගිනි සිලු ඊළඟ නිරේපාල්ල නොඑක ආකාරයේ බිහිසුණු අරමුණු තේන්න පටන් ගන්නවා. දැන් එහෙම අහලත් ඇති. දැන් සමහර පුද්ගලයෝ මරණාසන්න අවස්ථාව එළඹුණාම ඔය ඇත්තන්ට ඇහිලා ඇති අනිත් අය කියනවත් ඇහිලා ඇති. ඒ ඇත්තෝ කියන මේ මං වටා විශාල පිරිසක් ඉන්නවා. මේ සත්තු වගේ ඉන්නවා. මේ බල්ලු ටිකක් ඇවිල්ලා ඉන්න මාව හපන්න කියලා කෑ ගහන අවස්ථා තියෙනවා. ඒ කවරක්ද? එහෙනම් ඒක මේ දුගතියක මේ නිරේ උපදින්න නියමෙච්ච කෙනෙක්ට මේ ගති නිමිති පහළ වෙනවා. තවත් සමහර අය කියනවා මගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ දැනෙනවා. මේ විශාල ගින්නකින් පිච්චෙනවා වගේ දැනෙනවා කියලා. ඒ කවරක්ද? ඒත් නිරේ ගිනිදැල් වැදිලා. ඒක කායද්්වාරයට අරමුණු වෙලා තියෙන ගති නිමිත්ත. ඉතින් ওই විදිහට මේ ගති නිමිතිත් වැටහෙනවා. ඉතින් අන්න ඊට අනුරූපීව ඒ සුදුසු භවයේ ප්‍රතිසන්දිය ලබනවා. ඉතින් ගති නිමිත්තක් හෝ කර්ම නිමිත්තක් හෝ කර්මයක් හෝ වැටහෙන්නේ නැතිව කවුරුවක්වත් මිය පරලෝ යන්නේ නැහැ කියලා කියනවා. ඒක ඊතා ශීඝ්‍රයෙන් නැත්තම් ක්ෂණිකව සිදුවන මරණ අවස්ථාවක් තුලත් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක උපමා හැටියට දක්වලා තියෙනවා දැන් කිනිහිරක් මත වහලා ඉන්නේ මැස්සෙක්. කිනිහිරක් කියලා කියන්නේ දැන් යකඩ තලන තැන් තියෙනවානේ. ඒතර මේ කිනිහිරක් උඩ මැස්සෙක් වහලා ඉන්නකොට කුළු ගෙඩියකින් මැස්සට ගහනවා. ඒතර මැස්සා මැරෙන්න ගත වෙන්නේ කොයිතරම් ඒ වගේ ක්ෂණික මරණයක් කාටවත් තියෙන්න බෑනේ. කොයිතරම් ඉක්මනින් මේ මරණය සිදු වෙනවද? කියනවා මේ මැස්සා ඒ මොහොතේ මිය පරලෝ යන්නේත් එක්කෝ කර්මයක්, කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් අනිවාර්යයෙන්ම වැටහිලාමයි. ඒතර ඒ අනුව තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. එතකොට ඒකෙන් තේරෙන අද නොයෙක් දෙනා ප්‍රශ්න කරන දෙයක් තමයි දැන් හදිසි අවස්ථාවක මේ යන කෙනෙක් කොහේ ඉපදෙයිද? ඉතින් ඉපදෙන තැන තීරණය වෙන්නේ සිදුවෙන අනුතර අනුව නෙවෙයි. මේ වැටහෙන කර්මයට අනුරූපීව. දැන් ඒ නිසා ගොඩක් අය හිතන දෙයක් තමයි දැන් හදිසි අනුතරක් වෙලා මේ පරලෝව ගියොත් කියනවා යානම් මේ නරක තැනකට යන්නේ නැති කියලා කියනවා. ඒ වගේම නින්දෙම්ම මුකුත්ම කරදරයක් නැතුව මිය ගිහිල්ලා ඉන්න කෙනෙක් දැක්කහම කියන හොඳ තැනකට යන්න ඇති හොඳ මරණයක් පින්වන්ත මරණයක් කියලා. එහෙම තීරණය කරන්න බෑ. එතකොට අර කෙනා හදිසි අනතුරක මිය පරලෝ යන වෙලාවෙත් එයාට කුසලයක් නම් වැටහුණේ. ඒක යහපත්. එයා සුගති භවයකමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතර රැඳේ කිසිම කරදරයක් නැතිව නින්දෙම මේ යන කෙනාට අකුසලයක් අරමුණු වුණොත් දුගති උපදින්නේ. ඒතර එහෙම මැරෙන ස්වභාවය අනුව අපිට තීරණය කරන්න බෑ ඒක හොඳයිද නරකයිද කියන එක. එහෙනම් මෙතන තීරණය වෙන්නේ සුවපත් භවයක්ද නැත්නම් දුගති භවයක්ද කියන එක මේ වැටහෙන අරමුණට අනුරූපීව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ මේ කාරණා පිළිබඳව නුවණින් තේරුම් අරගෙන තියෙන්නට ඕන දෙයක් තමයි මේ දැන් මරණාසන්න මොහොතේදී සිදුවන ක්‍රියාවලිය තමයි දැන් මරණාසන්න ජවන් සිත් වලින් අරමුණු කරන මේ කුසලය හෝ අකුසලය අනුව තමන්ගේ භවය තීරණය වෙනවා. එතකොට යම් වෙලාවක කුසල් අරමුණක් නම් පහළ වුණේ ඊට අනුරූපීව සුගති භවයක් තුල ප්‍රතිසන්දිය ලබන්න ඉන්න කෙනා ඒ භවයට ඇලුම් කරනවා. ඒ කියන්නේ සිත් පරපුර ඒ භවය කෙරෙහි නැමී පවතින වේ මොහොතේදී. ඒට හේතුව තමයි මේ අවිද්‍යාව සහ තණ්හාව කියන කාරණා දෙක ප්‍රහීනේ වෙලා නැති නිසා. ඒතර අපිට දැන් හිතන්න මරණාසන්න මොහොතේදී අපිට වැටහුණා කියලා කර්ම නිමිත්තක් ඒ කියන්නේ අපි දන් දෙන අවස්ථාවක් එක්ක මල් පූජා කරන අවස්ථාවක් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් අන්න එතකොට ඒ සිත් පරපුර ඒ දිශාවට නැමී පවතිනවා බරව පවතිනවා මේ අවිද්‍යාවයි තණ්හාවයි හේතු කොටගෙන අන්න ඒ නිසා තමයි මේ ප්‍රතිසන්දියේ ලබන කෙනාට මුලින්ම හටගන්නේ ලෝභ ජවන් සිත් පෙලක්මයි. කියන්නේ දැන් ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරාට පස්සේ එයාට ඊළඟට පහළ වෙන්නේ මේ ලෝභ මූලික සිත් අට අතරින් එකක්මයි පහළ වෙන්නේ. භවයට ඇලුම් කිරීම වශයෙන්. ඒකට තමයි අපි කිව්වේ මේ අර භවනිකාන්තික ලෝභ ජවනය කියලා කිව්වේ. ඒ කියන්නේ දැන් ඒ කෙනා මනුස්ස ලෝකේ ඉපදුනත්, තිරිසන් භවයක ඉපදුනත්, പ്രേත භවයක ඉපදුනත්, රූපවචර භවයක ඉපදුනත් අරූපවචර භවයක ඉපදුනත් ප්‍රත්‍සන්දි කෘත්‍ය සිදු කළාට පස්සේ ඊළඟට පහළ වෙන්නේ ලෝභ ජවන් සිත් පෙලක්මයි. ඒ භවයට ඇලුම් කිරීම වශයෙන් තමයි පහළ වෙන්නේ. හේතුව තමයි ඒ භවයේ තියෙන මේ දුක්ඛිත ස්වභාවය වසනවා. මේ අවිද්‍යාව හේතු කොටගෙන. ඒ වගේම තණ්හාව හේතු කොටගෙන ඒ භවයට ඇලුම් කරනවා. අන්න ඒ නිසා තමයි මේ සත්වයාට මෙතනින් මැරෙනකොටම තවත් තැනක උත්පත්තියක් ලබා දෙන්නේ. මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. කියන්නේ අපිට විපාක දෙන්නට ඉදිරිපත් වෙච්ච කර්මයට බරව පවතින වසිත පරපුර. ඒ නිසාම තමයි මෙතනින් අවසාන චුතිසිත ඒ කියන්නේ කෘත්‍ය සිදු කරමින් ඒ සිත නිරුද්ධ වෙනකොට මේ තමන්ගේ සිත් පරපුර නැමී පවතින ඒ මරණාසන්න ජවන් වලින් ගත්ත ඒ ජවන් වලට අනුරූපීව ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබන්නේ මේ අවිද්‍යාවයි තණ්හාවයි හේතු කොටගෙන. ඉතින් මේක තමයි මේ අවිද්‍යා පත්‍චයා සංඛාරා සංඛාර පත්‍චයා විඥානං කියලා පෙන්වා දීලා තියෙන මේ අතීත හේතු උපනිශ්‍රය කරගෙන ඔන්න මේ වර්තමාන භවයක් සකස් වුණා. ඊතර පටිසමුපාදේ අවිද්‍යා සංඛාර කියන අතීත. ඒ කියන්නේ මේ භවයට අයිති දේවල්. අපේ ඊළඟ භවයට අයිති දේ තමයි විඥානය කියන දේ. ඒතර ඒක මේකේ ඵලයක් හැටියට තමයි ලැබෙන්නේ. මේ හේතු ඵල ධර්මතාවයක් තියෙන්නේ. මෙතනට කියනවා අපි හේතු ඵල සංදිය කියලා. ඒතර පටිසමුපාදයේ සංදි තුනක් තියෙනවා. හේතු ඵල සංදිය, ඵල හේතු සංදිය, හේතු ඵල සංදිය කියලා. ඉතින් මෙතන තියෙන්නේ හේතු ඵල සංදියක්. මේ పూర్ව හේතු උපනිශ්‍රය කරගෙන මේ වර්තමාන ඵලයන් හටගත්තා. ඒතර අපිට ඉදිරියේදී ඉගෙන ගන්න ලැබෙනවා පටිසමුපාදයේ ආකාර 20ක් පිළිබඳව කියන අතීත හේතු හැටියට පෙන්වා දෙනකොට මේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ කාරණා පහම අයිති වෙනවා. ඒතර ඒ තුලින් හටගන්න මේ වර්තමාන ඵල හැටියට පෙන්වන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ওই පහ තමයි වර්තමාන ඵල. දැන් එහෙනම් පැහැදිලි මෙතන මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයක් තමයි සිදු වෙන්නේ. ඉතින් මේක අවබෝධ වෙන්නේ නැහැ මේක නුවණින් දකින්නේ නැහැ මේ අවිද්‍යාවයි තණ්හාවයි හේතු කොටගෙන මේ භවයේ තියෙන දුක්ඛිත ස්වභාවය අවිද්‍යාවෙන් වහනකොට තණ්හාවෙන් ඒකට ඇලුම් කරනවා. ඒ අනුව ඒක තිරිසන් භවයේ ප්‍රතිසන්දිය ලබන කෙනාටත් එහෙමයි, പ്രേත භවයේ ප්‍රතිසන්දිය ලබන කෙනාටත් එහෙමයි, මේ නිරේට යන කෙනාටත් එහෙමයි. ඒක කොයිතරම් භයානකද කියනවා නම් දැන් හිතන්න මං මරණාසන්න මොහොතේදී අකුසල කර්මයක් නම් වැටහුනේ එතකොට අපේ සිත් පරපුර පවතින්නේ ඊට බරව. ඒතර අකුසලේ විපාකේ අනිවාර්යයෙන්ම දුගති භවයක් තුල. එනම් මේ අවිද්‍යාවෙන් භවයේ ආදීනවේ වහන නිසා මරණාසන්න මොහොතේදී පවතින අකුසල සිතක් නම් සිත් පරපුර ඊට බරව පවතිනවා. අන්න ඒ නිසා තමයි තිරසන් භවයේ ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතර දැන් අපේ මේ අද මේ මානසික ස්වභාවයෙන් හිටියට අපි දැන් හිතනවා මේ අපිට එහෙම දෙයක් වේවිද? මොකද අපේ මේ පවතින සිත් පරපුරට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් තමයි මරණාසන්න මොහොතේ තියෙන්නේ. මොකද වස්තු ඉන්ද්‍රිය ඔක්කොම දුර්වල වෙලා තියෙන අවස්ථාවක්. එතකොට ඒ මොහොතේදී පහළවන සිත් පරපුර කවරක් වේවිද කියලා මේ පෘතජන සත්වයාට නියතියක් නැහැ. ඉතින් ඒක පැහැදිලි දැන් තමන් කුඩා කාලය ගැන සිහිපත් කළොත් තමන් මේ මවකසේ ප්‍රතිසන්දිය ලැබූ අවස්ථාව ගැන අපිට එහෙම හැඟීමක් නැහෙනි. ඒතර අපි ඒ කුඩා කාලේ දැන් අම් මව කුසේ ඉන්න කාලය තුල මව කුසෙන් බිහි වෙච්ච මොහොත ඊට පස්සේ මව තුරුලේ ඉන්න අවදීයේදී අපේ සිත කොහොමද ක්‍රියාත්මක වුණේ කියන එකට අපිට දැන් හිතා ගන්නවත් බෑ කොහොම මේ මොහොතේදී පහළ වෙන්නේ නැද්ද මේ රූප දකිනකොට ශබ්ද ඇහෙනකොට ස්පර්ශයන් දැනෙනකොට කොහොමද ඒ සිත් පරපුර. ඒතර නමුත් ඊට වඩා අපේ මේ ක්‍රමයෙන් වැඩි වියට එළමෙනකොට සිත් පරපුර කොහොමද පවතින්නේ. ඊට පස්සේ දැන් තරුණ අවධිය වෙනකොට කොහොමද සිත් පරපුර මැදි වියට එළමෙනකොට. ඉතින් මේක කොයිතරම් වෙනසක් තියනවද? ඒතර මරණාසන්න මොහොත වෙනකොට අපි දැන් ශක්තිමත් හිතකින් ඉන්නවා මේ වෙලාවේ. බොහොම කුසල් සිත් උපදවාගෙන අනිවාර්යයෙන්ම මරණාසන්න මොහොතේදී කුසලයක්ම මතක් කරගන්නවා කියන හැඟීමෙන් ඉන්නවා. ශක්තියක්. නමුත් මරණාසන්න මොහොතේ ලැබෙනකොට මේ බොහොම දුර්වල අවස්ථාවක්. එතකොට සමහරට ඒ වෙලාවේ අපි අනිත් ඉන්ද්‍රියන් ඔක්කොම දුබල වෙන්න පුළුවන්. මේ චක්කු, සෝත, ගාහන, જીවහා, කාය මේ ඔක්කොම දුර්වල වෙලා මනස විතරක් වැඩ කරන වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිතව අරමුණු ගන්නට ශක්තියක් නැහැ. එතකොට ඒ මොහොතේදී මනෝද්වාරයට තමයි අරමුණු වැටෙන්නේ. ඒ කියන්නේ මේ කායද්වාරයට වැටෙන්නත් පුළුවන්. එවන සෝතද්වාරයට වැටෙන්නත් පුළුවන්. ඒතර ඒ කිනම් අවස්ථාවක හෝ මේ වැටෙන අරමුණු කුමක්ද? දැන් ඒ වෙලාවේ Tamanට හැබැයි කෙනෙක් අපි හිතමු මේ ධර්මතාවයන් හොඳට දියුණු කරලා එයා විදර්ශනා වඩලා මේ බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරමින් හිටියානම් අන්න ඒ කෙනාට ශක්තියක් තියෙනවා ඒ අවස්ථාව තේරුම් අරගන්න. ඒ මොහොතේදී කුසලයක්ම උපද්දවා ගන්න. හැබැයි ඒ හැරුණු කොට ගත්ත අනිත් ඇත්තන් සිහි මුලා බවටපත් වෙනවා. ඒ මොහොත වෙනකොට. ඉතින් ඒ ඔස්සේ අපි හිතමු අකුසල් සිතක් අකුසල නිමිත්තක් වැටහිලා නම් තිබුණේ අන්න ඒකට බරව සිත් පරපුර පවතිනවා. ඉතින් මේ යන්න ඉන්නේ නිරේට වෙන්න පුළුවන්. නමුත් මේ භවයේ ආදීනවේ වහන නිසා අන්න ඒ තැනට සිත් පරපර යොමු වෙනවා. ඒක හරියට අර අපි සාමාන්‍ය ලෝකේ කියන්නේ මේ මැරෙන්න වතුරක ගහගෙන යන කෙනා මේ පිදුරු ගහකත් එල්ලෙනවා කියලා කියනවනේ. ඒතර ඒක වැඩක් නැහැ එල්ලුණා කියලා කොහොමත් අර වෙන දෙයක් නැති නිසා. ඒතර දැන් මේ භවයේ බිඳෙන්න අවස්ථා නැත හේතු සකස් වෙලා තියෙද්දී දැන් මේ සිත් පරපුර නැමී පවතින්නේ නිරේ ප්‍රතිසන්දියට නම් ඒකට බරව පවතිනවා. අනවිද්‍යාව. ඒතර තණ්හාවෙන් තමයි ඒක උපාදානය කරගන්නේ. ඒතර තිරිසන් භවයේ නම් ප්‍රතිසන්දිය ලබන්නේ ඊට අනුරූපීව සිත් පරපුර ඒ ඔස්සේ බරව පවතිනවා. ඉතින් අපි අද මනුස්ස ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලබලා තියෙන්නේ මේ අපේ කැමැත්තෙන් නෙවෙයි. අපි පූර්ව භවයේ මරණාසන්න මොහොතේදී කුසල ජවනයක් අරමුණු වෙලා තියෙනවා. ඒ අනුව අපේ සිත් පරපුර ඒ දෙසට නැමී පැවතුණා. අන්න ඒ හේතුවෙන් තමයි අපේ මේ මව කුසක් තුල ප්‍රතිසන්දිය ලැබුවේ. එතකොට මේ අවසාන අවස්ථාවේදී හිතට මේ කර්මයන් ඉදිරිපත් කරන එක මේ ලෝකේ වෙන කවුරුවක්වත් විසින් කරන දෙයක් නෙවෙයි. මේක දෙවියෙක් විසින්වත් වෙන කෙනෙක් විසින්වත් තමන් විසින්වත් කරන දෙයක් නෙවෙයි. ඒක ධර්මතාවයක් හැටියට සිදුවන දෙයක්. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපිට අරමුණු වෙන්නේ කවර ආරම්මණයක්ද? අන්න ඒ ඔස්සේ සිත් පරපුර නැමී පවතිනවා. ඊට සුදුසු භවයක් තුල ප්‍රතිසන්දිය ලබනවා. ඉතින් අන්න මේ ප්‍රතිසන්දිය නැත්නම් චුති ප්‍රතිසන්දියේ ස්වභාවය. ඉතින් මෙන්න මේ ධර්මතාවය මේ සාංශාරික භවගමන තුල අතරක් නෑරම සිදු වෙනවා. ඉතින් මේ ඔස්සේ තමයි අපේ මේ සාංසාරික භව ගමන සකස් වෙලා තියෙන. ඉතින් තිරිසන් ලෝකවලින් චුත වෙන සත්වයින්ටත්, പ്രേත ලෝකයෙන් චුත වෙන සත්වයින්ටත්, නිරයෙන් චුත වෙන සත්වයින්ටත් මේ ක්‍රියාපටිපාටියමයි සිදු වෙන්නේ. ඉතින් ඒ ඇත්තන්ට ලැබෙන අරමුණට අනුරූපීව තමයි ඒ භවයක් තුළ ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් එතකොට හිතන්න මේක කොයිතරම් මේ මුලා වෙච්ච ජීවිතයක් තුළ කොයිතරම් භයානක අවස්ථාවක්ද දැන් අපිට හිතා ගන්නවත් බෑ අපි කොතනක ඉපදෙයිද කියන එක. ඒතර අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ලැබුණු මනුස්ස භවය කියන එක කලාතුරකින් ලැබෙන දෙයක්. දැන් අර මේ සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක් jiggal සූත්‍රය කියලා ඕපම්ම සංයුක්තය. මේ jiggal සූත්‍රයේදී පෙන්වා දෙනවා දැන් ඔය අර විය ගස්සල සිදුරක් තියෙනවා. ඉතින් මේක මුහුදට වැටිලා පාවි පාවි තියෙනකොට මේ කන කැස්බෑවෙක් ඉන්නවා. ඒ කියන්නේ එක ඇහැයි පේන්නේ. ඉතින් මේ කෙනා මේ මුහුද පතුලේ ඉඳලා උඩට එන්නේ අවුරුදු 100කට විතර වතාවක් එන්නේ. ඉතින් ඔහොම එනකොට මෙයා මේ අවුරුදු 100කට වතාවක් උඩට එනකොට එයා උඩට එන තැනටම මේ වියසිදුරත් සම්මුඛ වෙලා තියෙනවා. ඒ ඔස්සේ මෙයා අහස දකිනවා. ඒ වියසිදුරින්. ඒතර ඒක කොයිතරම් කලාතුරකින් වෙන දෙයක්ද? ඇයි මේ මුහුද නිතරම මේක එක තැනක තියෙන්නේ නෑනේ එහෙට මෙහෙට පාවි පාවි තියෙන්නේ හරි අවුරුදු 100කට වතාවක් උඩට එන්නේ එහෙම එන වෙලාවක මෙයාට අහස පේනවා වියසොදරින් අන්න ඒ වගේ කියනවා මේ මනුස්ස භවයක් තුළ ප්‍රතිසන්දිය ලබන එක ඉතින් මේ මනුස්ස ලෝකෙ මෙච්චර මිනිස්සු වැඩි වෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙනම් <laughs> ඔය කියන තරම් දුර්ලභ නෑනේ කියලා මේක. ඒතර දැන් ඒක දැන් මේක මේ බුදු නුවණින් දැකලා දේශනා කරපු එකක්. ඒතර අපිට පේන්නේ මිනිස්සු හැටියට බොහොම සුවල්පයක්නේ. ඒතර අන්‍ය භවයන් තුල ඉන්න සත්වයෝ කොතෙක්ද? මේ තිරිසන් භවය තුලම ප්‍රමාණ කරන්න බෑ. දැන් අපිට මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොමලා ගණන් කරන්න පුළුවන්. නමුත් මේ භූමි ප්‍රදේශයේ ඉන්න කුඩා කෘමීන් සත්තු විතරක්. ඒත් ගණන් කරන්න බෑනේ කාටවත්. ඒතර ඒකෙන් පේනවා මේ මිනිස්සයෝ අපිට පේනට ගොඩක් වගේ අනිත් සත්ත්ව ප්‍රජාවත් එක්ක සලකනකොට ඒක බොහොම නියපිත්තර ගත්ත පස් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් අන්න ඒ වගේ චූටි ප්‍රමාණයක් කියනවා මේ මනුස්ස ලෝකෙන් චුත වෙලා නැවත මනුස්ස ලෝකයට එන්නේ. ඒ වගේ බොහොම ස්වල්පයක් කියනවා. ඉතින් වැඩි පිරිසක් මේ දුගති භවයන් තුල තමයි ප්‍රතිසන්දිය ලබන්නේ කියලා කියනවා. ඉතින් අන්න ඒ නිසා අපි මේ දැන් මරණ අවස්ථාව සහ ඒ ඔස්සේ සිදුවන ක්‍රියාකාරීත්වයේ තේරුම් ගත්තාම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේක කොයිතරම් මේ භයානක අවස්ථාවක්ද. කියන්නේ මෙතන මරණයට බය වෙන්න කියලා නෙවෙයි කියන්නේ මේ චුති ප්‍රතිසන්දි කියන තැන තියෙන ලොකු මේ අවිනිශ්චිත ස්වභාවයක් තියෙන්නේ. කියන්නේ අපි සෝවාන් ඵලයටපත් වෙලා නැති පිරිසක් නම් අන්න අපිට ඊළඟ භවය ගැන නිශ්චිත තැනක් පෙන්වන්න බෑ. ඒක බුදුහාඳුරෝ පනවන්නේ හරියට මේ උඩට විසික් කරපු දණ්ඩක් වගේ කියනවා. මේ අහසට ගැසූ දණ්ඩක් මේ නොඑක් ආකාරයන්ගෙන් බිමට පතිත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මේ මෙතනින් චුත වෙන කෙනා ඕනෑම තැනක ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. ඒ කියන්නේ දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකයට යන්නත් පුළුවන්. ඒ වගේ මීට වඩා දුක්ඛිත ස්ථාන තුල ප්‍රතිසන්දිය ලබන්නත් පුළුවන්. ඉතින් අන්න ඒක එහෙම සිදු වුණොත් අන්න එතකොට අපි මේ තියෙන මනුෂ්‍ය ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි එතන ගොඩ නැගෙන්නේ. එතන මේ ලෝකය කියන එක පුදුමාකාර දෙයක්. ඒ කියන්නේ තමන් මේ විඥාණය ගිහිල්ලා තිරිසන් සත්වයේගේ මව කුසක බැසගත්තොත් එතකොට මේ මිනිස්සයා නෙවෙයි. ඒතර බලන්න අන්නතර තිරිසන් සත්වයෙක්. ඒතර කොයිතරම් වෙනස් ස්වභාවයක්ද මේ තියෙන්නේ. ඒතර මෙතනින් චුතර විඥාණය ගිහිල්ලා අපි හිතමු මේ කෝඹියෙක් වගේ නැත්තම් කූඹි බිත්තර වලින් හට ගන්නවා නම් ඔවුන්ගේ ඒ තැනක් තුල ප්‍රතිසන්දේ ගත්තොත් ඒ කියන්නේ අණ්ඩජ උත්පත්තියක් වශයෙන්. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට බලන්න කොයිතරම් මේ හිටපු මිනිස්සයාට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් එතන विद्यमान වෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේ තිරිසන් සත්තු ගැන කල්පනා කරලා බලනකොට ඒ වගේම තවත් ලෝකයේ තුල බොහෝ දුක් විඳින පිරිසක් තමයි പ്രേත ලෝකවල වාසය කරන പ്രേත කොට්ටාස. දැන් තිරිසන් සත්තුන්ට කන්න බොන්න හරි තියෙනවා. නමුත් සමහර പ്രേතයන්ට තියෙනවා කල්ප ගණනකින් බත්තටයක්වත් ලැබිලා නැහැ කියලා කියනවා. දැන් പ്രേත වස්තුවේ තියෙනවා සමහර අය ඇවිල්ලා කියනවා මම මේ අවුරුදු 54කින් බත් ඇටයක්වත් කාලා නැහැ කියලා කියනවා. පිපාසයට දියපදක්වත් පානය කරලා නැහැ. එතකොට ඒ වගේ ස්වභාවයක් මේ പ്രേත ලෝකවල තියෙන්නේ. ඒතර අපිට ඒ අවස්ථාවක් ලැබෙන්න පුළුවන් මේ ජීවිතෙන් අනතුරුව. එහෙම වෙන්න පුළුවන් නේ. දැන් අපි අර කර්මය ගැන පසුගිය දිනේදී සාකච්ඡා කරනකොට පෙන්වලා දුන්නා මේ හොඳට ඉන්න මිනිස්සෙක් සැප විඳලා ඉන්න මිනිස්සෙක් කොහොමද പ്രേත ලෝකේ ඉපදිලා දුක් ලබන්නේ? ඒකට කර්මය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට දැන් අපි പ്രേත ලෝකේ ප්‍රතිසන්දිය ලැබුවොත් මේ මනුස්ස භවයට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් പ്രേත ලෝකයේ තුල තියෙන්නේ. එතකොට බලන්න මේ හිටපු මිනිස්සයා දැන් പ്രേතෙක්. ඒතර ඒ නිසා තමයි මේ භවයේ ආදීනවේ දකින්න කියලා කියන්නේ. ඒතර යා പ്രേත ලෝකයේ තුල ඉන්නේ. ඒතර പ്രേත ලෝකයේ නොඑක් විවිධ පැතිකඩවල් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර പ്രേතයන්ට කැම ටිකක් හරි ලැබෙනවා. සමහර අයට එහෙම එහෙම ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් പ്രേත වස්තුවේ දැන් අර සූකර මුඛ പ്രേත වස්තුව. දැන් සූකර මුඛ പ്രേත වස්තුවේ කියන මේ එයාගේ මූණ කියන්නේ කට හරියට ඌරෙක්ගේ වගේ කියලා කියනවා. ඉතින් ඒ ඌරාගේ කටේ පණුව පිරීලා. ඉතින් මේ පණුව කියන මේ හැමතැනම පණුව මේ මේ විදුරු මස් හිඳගෙන ගිහිල්ලා හිසෙන් මතු වෙනවා කියනවා. මේවා මෙයා මෙයා අවුරුදු ගාණක් දුක් විඳිනවා. තවත් එක ප්‍රේතයෙක් දැන් සංයුත්ත නිකායේ මේ പ്രേත ගොඩාක් പ്രേතයන්ගේ ස්වභාවයක් පෙන්වලා දීලා තියෙනවා ලක්කන සංයුක්තයේ මේ විඳින പ്രേතයන් පිළිබඳව. ඒ කියන්නේ ඒක പ്രേතයෙක් ගැන කියනවා මේ പ്രേතයාගේ තියෙන ලෝම ලෝම හරියට තියුණු තොඩවල් වගේ. ඉතින් මෙයාගේ කර්ම ශක්තිය නිසා මේවා ඉබේටම ඉහළ ගිහිල්ලා පහළට වැටෙනවා. ඉතින් එක වෙලාවකදී මෙයාගේ හිසෙන් ඇතුළු වෙන එකක් පිටිපස්සෙන් පිට වෙනවා. බඩෙන් ඇතුළු වෙන එකක් හිසෙන් පිට වෙනවා. මුඛයෙන් පිට වෙනවා. ඇස්වලින් පිට වෙනවා. ඉතින් ওই විදිහට මේ പ്രേතයෝ මේ ලක්ෂණ තෙරුන් වහන්සේ දැකපු പ്രേතයෝ බොහෝ සංඛ්‍යාවක් පෙන්නනවා. තවත් പ്രേතයෙක් හිටිය ඇටසැකිල්ලක් වගේ. ඉතින් මේ වෙනත් ගිජුලි හිණුව ඇවිල්ලා මේ ඇටසැකිල්ලට කොටනවා. ඉතින් මේ ප්‍රියතිය වේදනාවෙන් කෑ ගහනවා. ඉතින් ඕන් ওই විදිහේ මේ ලක්කන සංයුක්තයේ තියෙනවා ප්‍රේතය බොහෝ සංඛ්‍යාවක්. ඉතින් අන්න ප්‍රේත ලෝකය. ඉතින් එතකොට දැන් පැහැදිලි මේ ප්‍රතිසන්දිය සහ චුතිය කියන දේ අතර තියෙන මේ ස්වභාවය කොතෙක් මේ දුක්ඛිත තැනක්ද භයානක තැනක්ද. ඉතින් මෙන්න මේ මරණෝත්පත්ති හතර සහ චුති ප්‍රතිසන්දි තුල සිදුවන ක්‍රියාකාරීත්වය අපි ඒ ඔස්සේ තේරුම් ගන්නට මහන්සියක් දරන්න ඕනේ. ඉතින් මම හිතන අදට අපිට මීට වඩා සාකච්ඡා කරන්න කාලය ලැබෙන්නේ. අපි ඊළඟ සතියේ ඉතිරි ටික සාකච්ඡා කරමු. ඉතින් මේ චුති ප්‍රතිසන්දි පිළිබඳව අපි ඇති කරගත්ත මේ ධර්මඥානය මේ භවයට ඇලුම් කරන්නේ නැතිව ඒකේ තියෙන ආදීනවේ දැකලා මේ ස්වභාවයේ තත්වාකාරයෙන් තේරුම් අරගෙන කුසල ධර්මයන් උපදවාගෙන මේ සියලු භවයන්ගෙන් එතර වීම පිණිස මේ හැම ධර්මතාවයක්ම කුසල ධර්මයක්ම අපි හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි